පැදිරියට වැඩම කරවදාලා ගාල්ල කොට්ටව ශ්‍රී නාගාරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය මඩකුඹුරේ සෝමානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සැම දේශකයන් වහන්සේ සාදුකාරයන්වා පිළිගනිමු සාදු සාදු සාදු समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सघ्रमुक्तदम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता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 අරඤ්ඤේ විහෙරං තානං සන්තානං ධම්මචාරිණං ඒකබත්තං විඤ්ඤමානෝ කේනවන්නෝ පසීදති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පිටවත්නි මේක නිසා අපි කවුරුත් ඒ නිසා තුන් කරගන්න. ගොඩක් අපිටින් බණ හම්බුනේ. මා මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා ගාථාවක් ඉදිරිපත් කළ ආරණ්‍ය විහෙරන්තානං සන්තානං බ්‍රහ්මචාරී ඒකබත්තම් බින්දමානෝ කේනවන්නෝ පසීදති මේ ගාථාව තියෙන සංගීතනිකායේ සාගතක වර්ගයේහි අංක 1 කොටස සංගීතනිකායේහි දේවතා සංගීතය එනවා මේක සංගීත දේශනාවක් තියෙනවා ඒ සංගීත දේශනාවේ තියෙන සූත්‍රයක්. මේ සූත්‍රය අඳුරන්නේ කරයින සූත්‍රය. ඒකේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ඇවිදින් තුනක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් වුණා. උන්වහන්සේගේ ප්‍රශ්නය වුණේ අරන්නේ විහෙරන්තාන සම්තාන බ්‍රහ්මචාරී ඒකබත්තම් මුඤ්ඤමාන කියනවන්නේ පසීද. ඒකත් මේ දිවපුත්‍රයාට ප්‍රශ්නයක් නෑනේ. මොකක්ද අහන්නේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නාමයේ ස්වාමීන් දෙවියන් දේව පුත්‍රයාට දැකපු දෙයක් හඳුනු දෙයක් ප්‍රශ්නයක් මොකක්ද මේ අරණ්‍ය විහාරංකා මේ කුක්ෂ ආරණ්‍ය වල සංතාන බ්‍රහ්මචාරී ඒ කියන්නේ සාන්ත ඉදරම් පවතින භ්‍රමචාරී ජීවිත ගත කරන වික්ෂුන් වහන්සේලා ඉන්නවා. ආරණ්‍ය වල මහා ධන කැලෑවල දුකාංග සමාදන් වෙනවා එක වේලයි සමාහට වගනන්නේ ඒක ඉතින් ඒක බත්නම් බුදියවා දැන් සාමාන්‍ය ලෝකයා දවසකට වේල් තුනක් විතර ආහාර ගන්නවා නමුත් සමහර ස්වාමීන් වහන්සේලා මේ ආරණ්‍ය වල රූක්ෂව දුකාංග ආදී සමාදන් එක වේලයි ආහාර ගැනීම පස්සේ පවාරණයක් වගේ ආහාර මෙහෙම දවසකට එක වතාවයි ගන්න. ඒක ඒක බත්නම් බුදියවා හැබැයි මේ එක වේලක් ආහාර ගන්න උන්වහන්සේලා කුෂ වෙලා ගියේ නෑ. නැරෙලා ගියේ නෑ. වර්ණ ප්‍රසාදයෙන් යුත් එහෙම හරිම පිළිතුරු. සමාජයේ මේ තේමම හරි ලස්සනයි. ඒක නෑ දෙයියකින් ප්‍රශ්නෙට. උන්වහන්සේලා බුදුවරණ වෙලා ගියා. හැරිලා ගියේ නෑ. හැබැයි එක වේලයි වන්නන්නේ. උන්වහන්සේ හරි සෝබාන. හරි කින්වන්තයි. දකින්න කියන්නේ ඉතින් දේවයන්ව ස්වාමීන් එක වේලක් ආහාර අරගෙන ඇයි හාමුදුරුවෝ මේ තරම් ලස්සන තින්නේ? ඇයි මහන්සලාගේ වර්ණ ප්‍රසාදයේ තියෙන්නේ? එහෙනම් කියන වර්ණෝපසීදේ. මොකක් නිසාද මේ විදිහට මේ වර්ණ ප්‍රසාදය ආරක්ෂා කරන්නේ? මොන ප්‍රශ්නේ? ආහාර අදින් ගන්න නිසා දිරුවන් වෙලා, වැහැරිලා, කුසලලා කියන එක එන්නේ නෑ නේද? ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ස්වාමීන් ඇයි එහෙම වෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලය කියන්නේ. උන්වහන්සේ දේශනා කරන අතීතං නාමසෝතන්ති. මේ ස්වාමීන් වහන්සේලා එහෙම වෙන්න හේතුව කියන අතීතං නාමසෝතන්ති මේ කෙවිලගේ අතීතයේ පිළිබඳ ශෝක පිටීමක් මේ වගේ සාසනයෙන් විශ්වාසය. ඊයේ පෙරේ දේවල් ඊට වඩා අතීතයේ තිබිච්ච මේම මේ වුණා එහෙම කියලා ඒව ගැන හිත හිත දුක් වෙනවා පස්තරෙන ගතිය දුක් වෙන ගතිය නෑ ඒක අතීතයෙන් කරලා තියෙනවා මේ තුර අතීතන් නාමකෝතන් ඊළඟට දේශනා කරන නප්පජප්පන්ති නාගතන් විසින් දැන් අනාගතේ නොයලඹුන් කාලේ අනාගත කාලේ මෙහෙම වේවා මෙහෙම වේවා කියලා අනාගතේ ප්‍රාර්ථනාවක් නෑ එනේ අලංගකේ බලාපොරොත්තුත් නැහැ. බලාපොරොත්තු නැහැ. විශ්වාස නැහැ. පච්චුප්පන්නේ නේ ආපෙන්. ඒ කියන්නේ අද වැඩ පිටි කරගෙන වර්තමානයේ ජීවත් වෙනවා. අද පින්දපාතේ දෙත් එක්ක ලැබෙලා අද යැත්ලා අද පිළ කරගන්න ඕනේ හිත ගැන හිතන්නේ. හිත ගැන බලාපොරොත්තුවක් නේ. ඒ වගේ සරලයි. ඒ කියන්නේ හරි සැහැල්ලු බලාපොරොත්තු වගේ මහා ප්‍රාර්ථනානේ කිසිම එකකින් දැවීම් දැවීම් නැහැ. වේදනාවල් හැල්ලෙන් ඉන්නවා කියන කෙනෙක් කියන්නේ. නැති කියන නිසා මේ ආඳුර මෙච්චර ලස්සන මෙච්චර කෙනුනේ හරි සැහැල්ලුයි. හරි සරලයි. බලාපොරොත්තු නැහැ. එදාට යකින් ආහාර ටිකක් ගන්නොත් හිතමට ආහාර ලැබෙයිද? ගොඩ ගැනීමක් නෑ. බලමු බුදුරජාණන් වහන්සේලා සානවසිරියගේ ආහාර සංවේදීකරණයක්වත් කරන්නේ. ඒ කියන්නේ අපි මේ වැඩිපුර හෙටට තියාගන්න පුළුවන් පින්ඩපාතයක් කියන තිබුණා කියලා. ඒකත් තියාගන්නකෝ. කිව්වත් ඒක ඒක තියාගෙන වැරදුවොත් ඒක වළඳන්නත් බෑ. අයින් කරන්න. ඒක කියනවා ශික්ෂාපදයක් වෙනවානේ. මේක කියනවා කියලා කියන්නේ ධර්මයේදී. ඒ කියන්නේ ආහාරයක ගන්න අයිතියක් නැහැ. හම්බුනේ ගන්න බෑ කොහොමද? වෙන හම්බුනේ ගන්නත්. ඒ වගේ මේකින් කියන්නේ උන්වහන්සේන් ලස්සනට ඉන්නේ ප්‍රියමනාප වෙලා තියෙන සැහැල්ලු. පොඩි බලාපොරොත්තුවක්වත් හිතෙන්නේ නැති නිසා. ඉතින් උන්වහන්සේ දේශනා කරන අනාගත බලාපොරොත්තු මේවා මේ කප්පියෙන් මේ වේවා මුසිද්ධිය ගැන දේවල් ගැන ජීවිතය ගැන බලාපොරොත්තු පච්චුප්පන්නේන යාපෙන්ති ඒ කියන්නේ වර්තමානයේ යැපෙනවා කියලා කියන්නේ පච්චුප්පන්නේන යාපෙන්ති කියලා කියන්නේ වර්තමානයේ අද අපිට කරන්න ඕන වැඩ අන්න ඒක අප්‍රමාණයි හිත ගැන බලාපොරොත්තු වෙන නිසා මේ මොහොතේ කළ යුතු කටයුතු කරනවා පින්කම් කිරීම පිළිපැකීම් මන භාවනා කිරීම මේ මොහොතේ විතරයි විශ්වාසය. හරියට ගත්තොත් කියනවනේ අපිට ඊළඟ පැයේදී අපි දන්නේ නැහැ මොකද වෙන්නේ. ඊළඟ වරුවේදී මොකද වෙන්නේ කියලා දන්නේ. ඊළඟ අදේම රාත්‍රිය මොන වේද අපි දෙමරේ ගන්නතුරු වේද නේද මේ භයානක රෝග තිනෝ වෙන දෙයක් අපිට රෝවල් ගැටෙන්නේ. ඒකට නව විචින්තන මොකද වෙන්නේ කියන්නේ මොනවා මේ විනාඩියේ මේ තත්ත්වයේ මේ මිනිතෙහි උපරිම ප්‍රමාණය වෙනවා. කලයුතු කිච්චින් අප්‍රමාණය වෙනවා. කල් දාන්නේ. ඒක නිසා තේරවන්නේ නැහැ කියලා ලකුණු ඉන්නේ. ප්‍රියමනාපෝ එක වෙලයි ආහාර ගන්න සාමාන්‍ය විදි තුන් වේලක් ගන්න උනට මිනිස්සු ප්‍රේෂ වෙලා වැහැරිලා ගිය මිනිස්සු දකින්නේ නේද? නමුත් මේ තානාංශල එක වේලක් ගත්තට දිවි කුසෙන් කුසෙන් රහස. මේ දීර්ඝතර ප්‍රශ්නයක් නේ ඇති වුනේ. ඇයි මේ ස්වාමීන් වහන්සලා හිත වේලක් ගත්තට මේ තරම් ප්‍රියමනාපව දැකින් කලෝ ප්‍රීතිලි වෙන්නේ ඇයි? ඉතින් මොන උත්තරේ? අර අතීතය අතහැරලා තියෙන දුක් වෙන්නේ, සිසුන් නෙලන්නේ, කනගාටු වෙන්නේ, අනාගත දැඩි උපාදාන බලාපොරොත්තු වෙන්නේ, වර්තමානයේ නිහිතලි වෙනවා, අප්‍රමාදී වෙන මොනවද කියන්නේ? තමගේ ජීවිතේ කරගත යුතු කෘත්‍යය තමයි දැන් කිනවත්නේ අපේ ජීවිතවල හැම කෙනෙක් තුළම අපිට තියෙන ලොකු කාර්යභාරයක්. පැමිණිච්ච කාර්යභාරය. ඒකේ ඒක උත්තරින දෙයක් වෙන්නේ. ලෝකයා සාමාන්‍ය ලෝකයා තමන්ගේ ජීවිතයේ කටයුතු කාර්යභාරයක් අරගෙන තියෙන නොකල යුතු දේවල්. ජීවිත අරමුණකට ආපු ගමනක දෙයක් කරනවා නම් ඒක දේවල් ගොඩාක්. නිසා ධර්මයේදී කියනවා අකිච්ඡන්තේ දෙසේ ඒ කියන්නේ නොකල යුත්තේ යෙදෙන්නේ නැති කෙනෙක් වෙනවා චිත්තේ සාතච්ඡකාරී ඒකෙන් හටෙවිත්තේ අප්‍රමාණයි ඒක දිහා කියන්නේ ඉස ගිනි ගත්ත කෙනෙක් ගේ ලොකුම කුච්චේ වෙන්න වෙනව නෙමෙයි ඒක නාගන්නේ ඒක තමයි ලොකුම අරමුණ ඊට වඩා ලොකු අරමුණක් ඒ වගේ තින්වන්නේ සංඛාරික සත්‍යයට ඇවිල්ලා ගත්තා වූ නිරන්තරයෙන් පැමිණෙනා වූ මේ පංච උපාදානස්කම් විච්‍යත් එක්කහටගත් 11 කින්නක් තියෙනවා. 11 කින්න. ඒක සාමාන්‍යයෙන් බැලුවොත් තේරෙන්නේ. මොනවද අපිට තියෙන ප්‍රශ්නේ? මොනවද මිනිස් ජීවත් වෙන කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම වරප්‍රකටයක් නැහැ. කටයුතු දෙයක් නැහැ. ඒ කාලේ ගෙවනවා කියලා කියන්නේ කාලේ ගෙවන්නේ මොනවද කියලා. ඒක තමයි හිතන්නේ සාමාන්‍යයෙන් පැහැල්ලි. ආත්මයන් මේ ජීවිතය පිළිබඳ ආල බැලරුම් පස්සේ. ආල බැලරුම් පස්සේ නේද? මේ ජීවිතයේ අතීත එළඹෙන ලෙඩ දුක් ආදී ප්‍රශ්න තියෙනවා. ජරා දුක් කියලා කියන ව්‍යාධි දුක් කියන ඒකත් තියෙනවා දැනගන්න. ඒවා මට බැරි වෙන්නේ. මම එළඹෙනකොට තමයි බයක් ඇතිවෙනවා නේ. මොකද්ද මගේ පිහිට? ඒ වගේ මුණ දෙන්න තියෙන භයානක දෙයක් නෙවෙයි. දෙදවීම දුක් ජරාවකද එන්නේ වෙනස් වෙන්නේ කොහෙද මෙයා බැරි වේ මම අසරණයෙන් තත්ත්වයකට ගන්නේ මොකද මගේ ජීවිත දෙවිසරණ තියෙන කියලා එහෙම හදා ගන්න ඕන පිළිසරණ නැත්නම් අසරණ වෙනවානේ මේ ලෝකේ මට ජීවිත පිළිසරණ කියලා බාහිර දේවල් මම හදා ගියෝ මේකනෝනම් ඉඳලා ගොඩාක් තුරුමට ප්‍රශ්නයක් නැහැ කියන්නේ නරුවේ හිතේම ප්‍රශ්නයක් නැහැ ඊවල් දොරවල් ඉඳ කඩන්වත් පොල්සක්කම් තියෙන නිසා බයක් මුදල් අදල් මාළඟ සතු පිටින් බයක් නෑ කියලා තමන් එහෙම ආත්මශක්තියක් හදාගෙන හිතියට පින්නත් ඒ වගේ පිළිසරණ නැති එක යන වෙලාව ඒක පිට කරගන්නේ දරුවන්ට මේක කරන්නේ සල්ලි කොහොමද මේක කරන්නේ ලෙඩ රෝග හැම එක්කම අසරණ සල්ලි ඒ තියෙනවා ඒ දෙලින් අසරණ දුවා දරුවෝ ඉන්නවා අම්මා තාත්තේ නිවිතර ගන්න බැහැ හැමදේම තියෙනවා තමන්ගේ පිළිසරණ නැතිනම් පිටක් තියෙනවා. අන්න ඔකට කෝ බුදුරජාණන් වහන්සේ ඔබ ඔබට පිටයි. ඔබ ඔබේ ඔබගේ පිළිසරණ හදාගන්න කියන්නේ. මේක තමයි ජීවිතේ ලොකුම ඉලක්කය අරමුණ වෙන්න ඕන කියන්නේ. සමා සමාත පිහිට කරගත් සිටි අත්ත දීපාවියල සත්‍ය සරණ හැම බුදුරජාණන් වහන්සේ දේශනා කරන බාහිර දේවල් ගැන විශ්වාස කියන්න එපා කියන්නේ. කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න. කාටවත් ඒක කරන්න නැහැ. එහෙනම් තමා ගැන ආත්ම පෞරුෂයේ විශ්වාසය සහ තමා තුල මේ පෞරුෂය ගොඩනගා ගන්න පිළිකරණක් හදාගෙන පිළිබඳවයි මේ දේශනාව. එහෙමම යා ගුරු වර්ණ වෙන්නේ යා වයසට ගියත් තින්වන්ත පාඩක් තියෙනවා. හොඳ පෙනුමක් තියෙනවා, වැහැරිච්ච බවක් තියෙනවා. හරි දැකුම් කලේ ඒක නේ කියන්නේ මොන නිසාද? අතීතේ දුක බඳින්නේ ඒක ගෙවි ගිය එකක්. ඒක තමයි මේකේ රහස කිව්වේ. ඒක බොහෝ අය බලන්නකෝ ඒකට ජීවත් වෙන ගොඩක් අතීතේ අතීතේ වාතහැර ගන්න දැන් වැඩක් ඇතිද සම්පූර්ණ අනිත්‍යතාවයේ පිටුවක් නෑ ප්‍රශ්නයක් වුණාම ඒකම ආපස්සට ආපස්සට අරගෙන කතා කරනවා කිසිසේත් අපිට අතීතයේ වෙච්ච සිද්ධිය නැත්නම් අපිට ගිහිල්ලා තින්නම ඒකත් එක්ක කරන්න දෙයක් නෑ ඒක දක්ෂෙක් වෙනුනේ හරිද වර්තමානයේ කරන්නේ ඒක විතරයි කවුරුසේ දවස් කරගන්න ආත්මයෙන් වැටෙන්නේ මට මේ මොනවා මේ මොනවා සමහර කියන්නේ අතීතය හදාගෙන මට අතීතය අමතක කරලා සිල් ගන්න බැහැ. සමහර කියන්නේ සිල් ගන්න නෙමෙයි. දැන් ඇයි බෑ කියන්නේ? මොනවා කියන්නේ අතීතය අමතක කරලා මේ සිත හදාගන්න බෑ. ඒක මොලේ කර්ම. මේ විතරකෝ. මේ වල බැලුවා මොකද කිව්වේ? හිස් දෙයක්. අතීතය කියන්නේ මොකද? කිසිවක් ඉතුරු නැතිව සම්පූර්ණයෙන්ම නැති විද මොකක්වත් නැහැ ඒක කිසිම හිස්යක්. නමුත් වැඩිපුර මිනිස්සු ජීවත් වෙන්නේ කොහෙද? අතීතේ. ඒකවල අතීතේ ජීවත් වෙනවා කියලා කියන්නේ කියනවා ජීවිතය මහා වැහැරිලා යන මහා විනාශ වෙලා යන හිස්යක්. ඒ කියන්නේ ධර්මයෙන් අවධානය කරන්නේ. එනම් සාර්ථක පුද්ගලයෙක් වෙන නම් මොකද වෙන්නේ? අපිට අද උදේ කවුරු හරි දැන්නම අනිත් එක්කවද? ඒ දැන්නේ කෙනෙක් තමයි ජීවත් වෙන්නේ කියන කීව එහෙම කීව කියලා හරි පැවිත් වෙවි දුක් වෙන විදි බලන්නට කොච්චර දුකින් ඉන්නවා කියන්නේ. ඉතින් තවත් ගණන් යනකම් සෝක කතා කරන්නේ තරහෙන් බලන්න. අතීත ජීවිතේ පුදුලද දැන් ඔබ අමතක කළ එහෙම දැන් නෝන විදිහට අපිට අර එක කතා කරන්න පුළුවන් hina වෙලා ඉන්නවා අපිට ඉන්නවා. අවබෝධ කරගත්තා කියන එක තමයි. සතුටින් කිසිම විදියක යාදෙනස් කරන්නේ. එයාගේ හිතේ සතුට නැති කරන්න බෑ. ඒ වෙනස් වෙන්නේ මොකද? උපාදාන කරන්නේ. එයි ඒ තමයි බුද්ධිමත් ඥානවන්ත ප්‍රඥාවන්ත සුතවත් ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වභාවය පින්වත් මේ අවබෝධ කරගන්න මොනවද? තමන්ගේ කරගන්නේ අර වචන. මට ඉඳලා ගන්නෑ ධර්මව මමත් මේ මට අයිති නැති එකක් මේක දාලා යන එකක් මම කාට කියලා ගන්න මේක මුලාවක් නේද බුදුහාරු දේශනා කරනවා ආත්මයක් කියලා මම කියලා ගත්තොත් ඒක හිංගිතම්. ඒ කියන්නේ මහා මුලාවක්. ඒක හිස් දෙයක්. ඒක දුකට හේතු වෙන දෙයක් මායාවක් විතරයි. මොන ධර්මතාවයක් තියෙනවද ගලාගෙන. ඉදිරි ධර්මංශලා මේ ශරීරය සිත් දෙක ඇසුරු කරගෙන අවබෝධ කරගත්තේ ධර්මතාවයක්. අපි හිතන් ඉන්නේ රැඳිලා අපි ඉර වෙලා ඉන්නේ කොහෙද? දෘෂ්ටිය. කෙනෙක් දැන්නයි කියලා ගන්න. මට දැන්නයි කියලා ගන්න. මේ දෙකම නේද දෘෂ්ටියක්. මේ දෘෂ්ටියකින් දෙයක් අපි හදාගන්න දැන් මොනවද තියෙන්නේ? ධර්මතාවක්. ගලාගෙන යන ධර්මතාවක්. දැන් ඉර පායනී කුර බහිනික රාත්‍රී භෝජනයක එළිවෙන්න ඕන ධර්මතාව කියනකොට ලෝකේ වෙනස් කරන්න බැරි ඒ හේතු ආදී නිසා හටාගෙන නැති වෙලා යන වෙනස් ඒගෙන යන ස්වභාවයන් කියන ධර්ම ධර්මතාවය. ඒ අපේ ජීවිත තුලක් තියෙන ඕනි ධර්මතාව. නේද? ඒවා දැනෙනවා, හැඟෙනවා, ඒවා නිදින් දැන් විඳින්න ඇති වෙනවා, දැකීමෙන් සතුට ඇති වෙනවා, ආයි දෙකින් දුක් නෙකෝම් තිනවත් මේ ශරීරය නිසා නාම රූප ධර්ම නිසා ඇති වෙන ධර්මතාවය. ඒක මේව හැදි වෙන්නේ අර වගේ ඒ දුක්පත්තියක්. කෙනෙක් ගොඩාක් සංසාරේ දන් දීලා තින් කළා කුසල් කළා අනුත් උපකාර කළා මෛත්‍රියවල තුන මේ ජීවිතය අපිට ගොඩාක් සපාරනවා. සැපේ තේජන කාරු කරුණාවෙන් බැරි දෙයක් අපිට ලැබෙනවා. ආතිකම් කරලා දෙනවා නාය සම්බත් ලැබෙනවා කීප ගන්න මොන නිසා අතීත දුසන්නේ. දැන් ඉතින් මේකට වෙනස් වෙන්නත් නෑ. උද්දාම වෙන්නත් නෑ. ඇයි මේ පින ලැබිච්ච දෙයක් පින ගෙවිලා යන දුර වෙනවා. අනායක පීඩා කරලා දිනුනා නම් දුක් දිලා තියෙනවා නම් අකුසල් නිසා තියෙන පාප අකුසල විපාක හිම සංසාරේ ගොඩාක් අතීතේ මේ ජීවිතේ විතරක් නෙවෙයි හා ජීවිතවලම අපි නොදැනුවත් වුණත් අපි දන්නේ ඒ හේතුවක් ඒ නැති නිසා හතර ගොඩක් තියෙනවා. දෙවිදෙක් ඇති වෙනවා. ඒකට එයා එහෙම තේරුම් ගන්න ඕනේ ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ ඒ වගේ ගැඹුරු නුවණකින් ප්‍රතිසම්පාදය අවබෝධ කරගන්න මේකට කවුරු කවුරු කියන්නේ එහෙම වෙලා තින්නේ කලකිරෙන්නේ නැහැ. වැඩි වැඩියෙන් සංඥාවට කරගන්න බුදුහාමුදුරුවෝ. ධර්මයේ කෙරෙහි පහදින මේක තමයි ජීවිතය කියන්නේ. මා බලාපොරොත්තු වෙන ලෝකයක් මෙතන හදාගන්න දෙයක් අර හැම දුක් වේදනාවක් තිබෙනවා. පංච උපාදාන ස්කන්ධේ කලකිරීමට යොදන්නේ. ඒකට වැඩි වැඩියෙන් තියෙනවා. වැඩි වැඩියෙන් යා භාවනා වැඩි වැඩියෙන් බලන්න එන්නේ ඇයි මේකෙන් මේ දෙන්නේ දෙන්නේ කියලා වෙන්නේ දුක් ඇති වෙනකොට අවබෝධය පිළිසිතනවානේ අත්දැකීම දැන් දුක් වේදනාව හමුවේ පෙන්වන්නේ අසුතවත් ප්‍රතිඥාවෙන් කියන කෙනා. ඒ කියන්නේ ධර්මයේ දන්නේ කෙනා මේ ධර්ම නැති කෙනා එන්න හැම දුක් පීඩාවක් හමුවේ පතිගේ පහල කරනවා. ආසන්න කාරණාවක් තියෙන කරා ඒ වේදනාව ලක නැති නිසා ගැටිනවා ධර්ම කාරණා. මම මට ඕන විදිහට ගන්නත් බෑ. එකක්වත් මට ඕන විදිහට පිනවන්න බෑ. බහැර ගන්න. ඉර පායනේක, ඉර ගෙවිල යන්නේක රාත්‍රී උදා වෙන එක අපිට නවත්තන්න බැරිද? එහෙනම් ඒ වගේ මේ ජීවිත ලෝකයේ හරහා ගලාගෙන යන දේවල් ධර්මතාවයක් තියෙනවා. දුක් වේදනා, සුඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා. ඒ වුණයි. අරමුණු ගැනීමෙන් ඇහෙන නිසා, කන නිසා, ඒ කොගින් නැති වෙනවා. ඔය දේවල්. ඒතර මේක තේරුම් ගන්න බැරුව පින්වන්නේ ගෙවි යන අතීතයත් එක්ක දුක් වෙවි ඉන්නවනම් කියන්නේ මොනවද කියන්නේ? නේද? මේක තේරුම් ගන්න නැති එහෙම නොවේවා එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කරගෙන අනාගතයක් ප්‍රාර්ථනා කර කර ඉන්නවනේ. එයාට එහෙම වෙන්නේ නැති නුඹනේ. එයා අන්තිම දුකට වැටෙනවා. එයා කියන්නේ එහෙමනේ මට මේම නොවේවා අනිත් අයගෙන් සැලකුම් ලැබේවා නේද මේ විදිය වේවා මට දෙකක් දුකක් නොවේවා. මැරෙන මොහොතෙත් මම මේම ලොකු බලාපොරොත්තු බුලයන්නේ ඒ කිසිවක් තියාගන්න. අපිට එහෙම ආහතනා කරලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. අපිට වැහිලා තියෙන දේවල් අපි දන්නේ නෑ අතීත සංසාර කර්ම නිසා කොහොම වෙන්න තියෙනවද? එතකොට අපි බණ දහම් අහලා සිල් රැකලා බණ භාවනා කරලා ඒව ප්‍රාර්ථනා කළේ නෝමක මොකද වෙන්නේ? අශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ මම මෙච්චර සිල් රැක මම මෙච්චර භාවනා කළා බලන්නකො මට ඉන්නේ බලන්නේ ඒ උනාට තියෙනවාදී මේ ලෝකෙට මහා සේවාවන් කරපු මහා උත්තරීතර උත්සමයන්ගේ අන්තිම භාගයේ වෙච්ච දේවල් දැන් මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසන අම්ම වගේ කියලා කියනවා. ශාසනයේ කාර්යයන්ට අම්ම වගේ. එච්චරට දයන්නේ. එච්චරට දේවල්. ඉතින් උන්වහන්සේ අන්තිමට දේවාන් පාන්නේ මරණ මංචකේ සොරු ඇවිල්ලා උන්වහන්සේට ගහලා, තලලා, පොඩි කරලා, ඇටපත් පිළි කරලා කොහොම මරණය සිදු වෙන්නේ. ඒතර එච්චර සේවාවක් කරපු පිළිතුර දෙන්නත් කොහොම උපහාර ලැබෙන්නේ නැහැ. සමාජෙන් ලෝකෙන් ඒ වගේ වෙනවා. ඒක දුන්නේ. ඒක ධර්මතා දැන් උන්වහන්සේ නම් කලකිරුණ දෙහිම ප්‍රශ්නයක් ඇති කරගත්තද නෑ උන්වහන්සේ සංවේග වුණා නේ මේක කලබල කරගන්න. උන්වහන්සේ දැක්ක මේ කිසි තීව්‍ර ගන්නේ නුඹගේ සංසාර දුක. ඇයි? උන්වහන්සේට ඒක බලන්න පුළුවන් නුවණ කියලා. සංසාරේ අම්මට ගහනවා. තාත්තට ගහනවා. ආනන්ත විපාක ගන්න. අපාගත වෙනවා. දැන් මේක වැරහැලි කර්ම මේ පිරිනුවන් පාන ජීවිතේ තමයි. විමහන්සේ මොනවා කියලා සමාජයේ ශාප කරන්නේ කලකිරුණද නෑ විමහන්සේ ඒ ධර්මතා දකින්න කිත්තේ චිත්තේ කිසිම වෙනසක් නැහැ ඒ தත්ත්වයටපත් වෙන තව විමහන්සේ විපේක්ඛාහිතකින් දිනවා ප්‍රථම ධානය වල සම්බන්ධ පංචම ධානය දක්වා ගිහිල්ලා තමයි අන්තිමට බුදුහාර ළඟට ගිහිල්ලා අදිස්ථාන කරලා අවසර අරගෙන තියෙනවා නිසා ඒක දැකපු විසුණුංගනා තේරෙන තමන්ගේම ශරීර පංච උපාදානස්කන්ධයට කලකිරුණා මිස ලෝකෙට බැන්නේ මේ බොරු ඇවිලෙන්නේ දැන් සමාජය මොකද ඒ නොදන්න ඒ සමාජයට තාපකයි මේක තමයි සසර කියලා කියන්නේ බලන්න ඒ තරම් බරපතල තැනක ජීවත් වෙනවත් සුතවත් ආර්ය ශ්‍රාවකේ තමන්ගේ සිතේ තියෙන ස්වභාවය නැත්නම් සිතේ තියෙන ඒ උතුම් නිවිච්ච ගති නැති කරගන්න. නයි මහත් වෙනසක් නෑ කිව්වා මම කියලා දුක් වේදනාව මේ සැප වේදනාව මේ හැම දෙයක්ම සමාන හිතකින් වාසය කරනවා. ඉතින් බුදුයන් වහන්සේ දේශනා කරනවා අර දිව්‍ය පුත්‍රයාට දිව්‍ය පුත්‍රය ඒක තමයි කො මගේ ශාබ්දයේ ලක්ෂණ. ඈ ප්‍රියකයි. ප්‍රියමනාප වෙහැරිතෙන විශරීරයක් කියන්නේ මොන වේදනාවක්වත් අතීතයත් එක්ක දුහදන්න දුහදන්න පසුතැවිත විදිහට නේ. සාප කරන්නේ. අනාගතේ ප්‍රාර්ථනාවය බලාපොරොත්තු නේ වර්තමානයේ දේවල් කරමින් වර්තමානයේ දකිමින් වර්තමානයේ කටයුතු කරමින් වර්තමානයේ අවශ්‍ය ධර්මණක් පුච්චි කරනවා. ඒක හරි වැදගත්. මේකෙන් දෙන සංවිධිය පින්වත් අපි ඇත්තටම ජීවත් වෙන්නේ මේ තත්පරේ විතරයි කියන්නේ. අපි මානසික ගන්න ඕනේ මෙන්න මේ ජීවත් වෙන ෂණය. තත්පරේකුත් නැහැ. චිත්තක්ෂණයක් කියලා නේද කියන්නේ. ජීවත් වෙන්නේ චිත්තක්ෂණයක. චිත්තක්ෂණය කියන කාලය හරිම ස්වල්පයි. චිත්ත වීතියක් කියන්නේ චිත්තක්ෂණ 10 17ක්. රූප කලාපයක් කියන්නේ චිත්තක්ෂණ ගුණා චිත්තක්ෂණ 51ක් කියලා කියනවා. ඒ වගේ තීරි පරාශයක තමයි විපාදිත විභංග අවස්ථාවක් කියන්නේ. මොනෝච්චර ජීවත් වෙන්නේ. ඒක හිතන්නවත් බැරි පොඩි කාලේ. ඉතින් ඒ වගේ પરම්පරාවල් වලින් මේ කැඩි කැඩි දිලි දිලි වෙනස් වෙගෙන යන රූපකයක් නාමකයක් දෙක පරිහරණය කරන අපි පින්වත් කියන ජීවත් වෙන කිසි වෙලා එච්චරයි. අපි සාර්ථක කරගන්න ඒ මොකද? ඒක මොකද කියන්නේ? ගෙලියන අතීතයේ හැම තත්ත්වයක්ම සාර්ථකයි. ඒ හැම තත්ත්වයකම අපි සාර්ථක වෙන්නේ වර්තමානයේ සාර්ථක වෙන්නේ වර්තමානයේ අතීතෙ පිටිත් වෙලා යනවා. ඒකට ඉදිරි මොහොත සකස් වෙන්නේ වර්තමානයේ මේ අපි කරන තියෙන දේවල් වලින් ඉදිරි මොහොත අපිට සකස් වෙනවා. එයි වර්තමානයේ ඒ සිටිවිලි සහ ඒ චේතනා ආදී පින්වත් ආබද්ධ වෙලා ඉස්සරහා හිතක් උපදවන්න උපකාරයි වෙනවා. දුක අභිධර්මයේහි ධර්මයේහි කියනවා අනන්තර ප්‍රත්‍ය කියලා. මේ චිත්ත වේද වලින් මොකද? අතරක් නෑ ඊළඟට ප්‍රත්‍යක් වෙනවා. ඊළඟ සිත. දැන් මේ මොහොත සතුටින් හිතුවොත් ඊළඟ මොහොතේ අපිට සතුටින් ඉන්න පුළුවන් සිතක් ඇති වෙනවා. මරණ වෙලාවටත් කියනවනේ ආසන්න කර්මය සුපිසිත වෙනවා කියන්නේ. කියන්නේ අපි ටික වෙලාවකට ඉස්සලා කර කර ඉන්න එකට ඒ දේ මරණ හිතට එන්න තියෙන අවකාශය තමයි ප්‍රවණතාවය. හිතේ ඇති. ඒ ආසන්න කර්මය ත්‍රිපිසිකට අදාළ වෙන්නේ. ඇයි? ඒ ආසන්න කර්මය තමයි පුරුද්දට වගේ හිත හිතා හිටපු දේ හිතට ගන්න දෙයි. එතකොට විතර මේ නිසා අතීතය බැහැර වී යන අතීතයට අදාළ වෙන්නේ වර්තමාන. අනාගතයට අදාළ වෙන්නේ වර්තමාන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ චරිතයක් හොයන කොටත් බුදුරජාණන් වහන්සේ ඒ න්‍යාය කරනවා කියනවා. ආනන්දහම් ගුරු ගිලානවා ওই පින්වන් පරිම කාලේ ඒ ඒ නුවරල වඩනකොට ස්වාමීන් මේ නුවර මේ අහවල් කෙනෙක් හිටියා අහවල් අය හිටියා මේ අය නැදන් නැති වෙලා ස්වාමීන් මෙයා කොහෙද උපදිලා ඉන්නේ කියලා වර්තනේ එයා ඉපදිච්ච තැන අනුත බුද්ධ ජානහසලට පුළුවන් ඒ දේ දකින්න පුළුවන් බලලා කියන්නත් පුළුවන් ඊට කියනවා ඊළඟ තැන ආයෙ මේ හිටිය මේ අහවල් අය හිටියා මේක හරි කීතිම මෙයා කොහෙද බුද්ධ ජානහස හරිද කියලා ආයෙත් අහනවා තවදන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේ දිගටම දිගටම ওই වැඩේම වලින් අහන එකේ තේරුමක් නෑ. ඒ ලාවලයි නාවලයි නෝ හොර ක්‍රම වේදයක් කියන්නේ. ඔබ දැනගන්න ඕන නම් මම ක්‍රමයක් කියන්නම් කියනවා. ඒකෙන් තොරගන්න. අහන්න ඕනේ. ඒක දිගින් අහන්න ඕනේ. මෙන්න මේක පාවිච්චි කරනවා. අපිට අහගන්න කෙනෙක් නැහැ ඒක. ඒකට කියන්නේ දෙනවා ආදාස පරයය. ආදාස පරයය පරිහරණය කරනවා. ඒක නැත්නම් මොන විහිසකර වැඩක් කියන්නේ. වැඩක් නැති වැඩක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කරදර කරන එක තේරුම නැහැ. ඔබට මම ක්‍රමයක් කියන ඒ ක්‍රමයට හොයාගන්න එයා ඉදිරියේ කොහෙද? මොකද ආදාස පරයයි. ආදාස කියන්නේ කියන්නේ කැඩපත්. කන්නාඩි. දැන් කන්නාඩි ළඟට තියලා කෙනෙකුට පිළිබිඹු බලාගන්න පුළුවන් තමන්ගේ මොන තමන්ගේ ශරීරය බලලා හරියටම මේ අඩුපාඩු දොස්සින් ආදී හරි විනිශ්චයකට එන්න පුළුවන්. නේද? හරි විනිශ්චය කරගෙන පුළුවන් මගේ ශරීරය මේමයි අඩුපාඩු නෑ. ඒ හැදරුව හැමදේම බලලා පිළිගිව හරියට බලන්න පුළුවන් දේ හංගන්නේ. අන්නේ න්‍යාය බලන්න. එන්නේ. මෙතන ආදාස පරයය කියන්නේ කෙනෙක්ගේ වර්තමානයේ කරන කියන වැඩ කටයුතු ඇවතුම් පැවතුම් සිටිවිලි කතා කරනදී ඕවා ඒවත් එක සසඳල බලන්න කියනවා. එයා උපදින්නේ නැහැ. ඒ අනුව කියන්නේ කොළොන් දෙන එයා උපදින්නේ නැහැ. සාධිතේ බලන්න කියලා කියනවා. එයාගේ චරිතය අවංකව සිල්පුරන දිනපුරන ධර්මයේ පුරන ඒ වගේ දේ කරනවා. එයා ඔබ තේරුම් ගන්න. එයා මිනිස් පොතකට ගියාගේ. එයා දේවත්වයකට මොකද මේ දේවත්වයක් පිළිගින් කරලා යන්නේ කි. එයාගේ අමනුෂ්‍යකම් පිළිගිබු කරලා නෙවෙයි චරිතයෙන් එයා මනුෂ්‍ය ජීවිතයක් පිළිගින් කරනවා. ඒ උදාර ජීවිත පිළිගින් කරපු ධර්මයේ ඇතිරිච්චය තේරුම් ගන්න ඉතින් මේ දැනුදුනක්. ඉතින් පස්පව් කරමින් අපිසල් කරමින් පාපල ධර්ම කරමින් කය වචන අසංවරව කිසිම පාලනයක් නැතුව එහෙම පීඩාකාරීව එහෙම නිකන් නිස්කාරණ ජීවිත ගත කරපුවායි චරිත වලින් බලන්න. ඒ විදිහට ಗುಣධර්ම ජී ගුණ ජීවිත දිහා බලලා ඔබ තීරණයකට යන්න කියන්නේ යාගේ ඊළඟ භාවය කියන්නේ. කන්නාඩි ළඟට ගිහින් මූණ බලන වගේ ජීවිත චරිතය තමයි නේද කන්නාඩිය කියලා කිව්වේ. ඒ ජීවිත චරිතය නැත්නම් තමන්ගේ ඒ ජීවිතවල තිබිච්ච ಗುಣ ජීවිත දිහා බලලා එයයි පරිහරණය කරපු ජීවිත දිහා බලලා ඒ ස්වභාවයෙන් නරලා තීරණයකට යන කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට පේනවා මේක නිත්‍යයන් වෙන දෙයක් නෙවෙයි. එයා අද මොන විදිය කෙනෙක් හැටියටද හිටියේ? එයා ජීවිතේ වෙනස් වෙලා හරි කොහොම හරි හරි තැනකට ඇවිල්ලා එයා නියම තැනට ආවම එයා හරි තැනට. ඒකයි මේ කියන්නේ. එතකොට පේනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වර්තමානයේ සංස්කරණය වර්තමානයේ සකස් කරගත්තොත් ඒ අතීතයත් නිවැරදි කරගෙන අනාගතයත් නිවැරදි කරගෙන හරි ධර්මය හරි තැනට ඇවිල්ලා. එතකොට යම් කෙනෙක් අතීතය ගැන ශෝක කර කර ඉන්නේ මොන හරි ප්‍රශ්න, ගැටලු. සමහරට සමහර අය මේ දේවල් ලැබූ දේවල්ම නොලැබිච්ච නිසා. ඒද දැන් ජීවිතේ දුක් වෙනවට නෙමෙයි. ලැබූ අරමුණු ලැබූ දේවල් දුවා දරුවන් ආදී නොයෙක් දේවල් මට මෙහෙම ආකීක දුන්නා නැත්නම් සැලකුවේ කියන්නේ නොයෙක් ලැබුණු දේවල් නොලැබීම පිළිබඳ ප්‍රාර්ථනා නුව ඒ වගේම ශෝක කරගෙන මගේ අර වෙන දේනවට කියන මේ ගාථාවේ අනාගත සත්‍යයක් අනාගතයේ ඒවා නැවත නැවත ලැබේවා කියන බලාපොරොත්තු ගොඩක් ඇති කරගෙන ඉන්නවා අතීත සාහෘද අතීතය අනුව බල බලා ශෝක කර කර ඉන්නවා නේද අර ලැබූ දේවල්ම නැවත ලැබේවා. ඇහූ දේවල්ම ලැබේවා. අහන්න ලැබේවා. ඒ ප්‍රියමනාප අය දැන් වෙන්නලා ගිහලා ඒ අය මට ලැබේවා. ඔය දී ඔය දී පාතරම් කියන්නේ මේ හැම දේවල්ම තියෙන මේ සපාරම්පා. ඉවරයක් නෙමෙයි. කවදාවත් ඉවරයක් නෙමෙයි. කවදාවත් තෘප්තිමත් නෙමෙයි. කවදාවත් ඉවරක් කරන්න බැරි දේවල් තියෙන මහ බලාපොරොත්තු ගොඩක් ඇති කරගෙන ප්‍රාර්ථනා බහුල නම් කියලා හරි නේද? ඒතේම බාලා සුසන්ති මේ මට ඕන විදිහට නොවන දේවල් ප්‍රාර්ථනා කරන නිසා එයාට කිව්ව බාලා කියලා. බාලා කියන්නේ න්‍යාය දන්නේ නැති නිසා. මේ වගේ ලක්ෂණ දන්නේ නැති නිසා. මේවා ඇති වෙන ක්‍රමවේදය දන්නේ. මොකද ක්‍රමවේදය? ප්‍රතිසම්පන්න වෙන්නේ. කිසිවක් මට ඕන විදිහට ගන්නද? මේ කිසිම විදියකින් ඒ ඒ දේවල් ගන්න බැහැ නම් ඒ ධර්මතාවයට අපි සූදානම් වෙන කන්නේකින් පඬිතරක් වෙන්නේ. එන විදිහට බාර ගන්න. ඕනම විදිහකට බාර කිසිම විදිහක සැලෙන්නේ මේක මගේ ලැබීම කියලා හිතාගෙන ඒ අරමුණ සතුටින් බාරගෙන ඒ විදිහට ජීවත් වෙනවා නම් තමයි අසාර්ථක. එහෙනම් බාලපෙද්දල අර ප්‍රාර්ථනා නිසා මොකද වෙන්නේ? ඒ තේන බාලා සුස්සන්ති. බාලපුජ්‍යලයා මේ වගේ දැඩි බලාපොරොත්තු දැඩි දැඩි දැඩි උපාදාන නිසා වේලිලා යනවා සුස්සන්ති කියන්නේ. වේලිලා යනවා, වැහැරිලා යනවා. හරියට මොනවද කියනවා? නා ලෝභ හරිතෝ ලිතෝ කියලා කියනවා. අවුවට දාපු බත දඬු වගේ කියනවා. බට දඬු කපලා කපලා කපලා අවුවට දැම්මදේ වේලිලා කැරකිලා ඇඳරිලා ගුලි වෙලා යනවා නෙමෙයි. බට දඬු වලට ඒක තමයි වෙන්නේ. අවුවට දැම්මා මිනිස්සුත් ඒ වගේ තමයි. මේ වටිනා ජීවිත මොකද වෙලා වේලිලා වේලිලා ඇඳරිලා නේද? මහා රූක්ෂ වෙලා නැස්ති වෙනවා. මේ කල් ජීවිත ලස්සන ජීවිත. ඒ නිසා පින්වත් මේ ගුණ ධර්ම කියනවා. අවබෝධය කියනවා. ධර්මයේ කියන එක කුසලයේ කියන හරියට මානසික ආහාරයක් කියලා කියන්නේ ඒක. කියනවා ධර්මයේ වෙනවා මනෝ සංචේතන ආහාර කියලා කොටසක්. ඒක අකුසලයේ ගත්තොත් ඒකත් ආහාරයක් නෙවෙයි ඒක විශේෂිත ආහාරයක් වගේ. ඒකෙන් වෙන්නේ විහැරෙන්නේ. ඒකෙන් වෙන්නේ දිරල ජීර්ණ වීමක් වෙන්නේ. මේ බාහිර රූපයක් එක්ක. අභ්‍යන්තරයක් එක්ක. එහෙනම් මනෝ සංචේතන ආහාරය හරියට සකස් වෙනවා කියලා කියන්නේ චේතනා කර්ම සකස් වෙනවා. යහපත් කරන අලෝභ දෝෂ මොහාදී කුසල නිසිත අවබෝධයට අදාළ අලෝභ දෝෂ මොහින් යුක්ත නිසි අරමුණු වලට හිත පුරින්නොත් ඒක තමයි මානසික ආහාරකය. ඒකට අපි ශරීරයට තමයි වැඩිපුර ආහාර දෙමින් ඔය දේවල් කර කර ඉන්න හිත හදනවට කියලා නෑ. හිත අතහැර දාලා හිතගෙන කිසිම සැලකිල්ලක් නෑ. නමුත් කෙනෙක් වැඩිම ආහාර දෙන්න ඕනේ නම් ආයත වඩා පින්නන්නේ හිතට. ඒකට බික්ෂුන් වහන්සේලා කරේගන්නේ දේවපුත්‍රගේ උත්තරෙත් ඒකනේ මම ඒකට අදාළ කරුණු ටිකක් කියන්නේ. ඒක උන්වහන්සේ කායට tikai දෙන්නේ. ආහාරය පරණ දැන මේ ටික මට ඇති හිත වෙනසම් ඉන්න කියලා දැන පොඩි ආහාරයක් දීලා නැවත ආහාරයක් හිතන්න. ආහාරයේ කිසිම නඩුවක් නැහැ. හිත ඇදුනත් එක නැතත් එකයි කියලා කිසිම තියාගත දේවලුත් නැහැ. මොකද අද ඒකින් ඇතුළ මම වැටකත්ම ආහාර සපයනවා තමයි. එනවා මිනිස් ආහාරය. මොනවද මනස යන්නේ? මේකට කවන්න ඕන ආහාරය තමයි මනසට තියෙන මෛත්‍රිය සකස් කරන්න ඕන. නැත්නම් වෙන්න ඕන නම් අපිට ඉන්න ඕන නම් ප්‍රේමනාප වෙන්න ඕන නම් නේද? මනස කියන්නේ එහෙනම් මෛත්‍රිය සකස් කරන්න කොහොමද තරහක් නොගෙන ඉන්න මනසේ. මෛත්‍රිය සකස් කරගන්න අවබෝධය සකස් කරගන්න. ධර්මතාව අවබෝධ කරගන්න මනස. ගුණ වඩන්න. කුසලාරම්මණයකට ඉන්නවා කියන්නේ. සීලයට එන්න මහන්සි ගන්න, චිත්ත සමාධියක් ඇති කරගන්න, මහන්සි ගන්න, චිත්ත ප්‍රඥාවක් ඇති කරගෙන මනස පෝෂණය කරගන්න ආර්ය ධර්මය. ඒ ආර්ය ගුණ වලින් පෝෂණය කරගන්න, මානසික ආහාර වලින් හදස් කරගන්න කියන්නේ. ඒක කිස් නෑ. දැන් අර අනිත් ආහාර ඔක්කොම අරගෙන කය හදමින් මනස ගැන හිතන්නේම නැති කෙනාට බුදුරජාණන් වහන්සේ කියපු දෙනා කිස් දෙයක්. බලන්න. ධර්මයෙන් වාතයෙන් වල කියනවා එහෙම අයට බුදුරජාණන් වහන්සේ කතා කළ දෙන්නේ මෝග පුරුෂය. කිසිම අවබෝධයක් නැතුව, කිසිම කිසි වැඩසටහනක් නැතුව හිතන්නේ නැති ඇතුළතාන්තයෙන් කිසිම ආධ්‍යාත්මික ශක්තියක් නැති කෙනාට බුදුරජාණන් වහන්සේ කතා කළ දෙන්නේ මෝග පුරුෂය. හැබැයි ශිෂ්‍යයෝ ඉන්නවා, දායකයෝ ඉන්නවා, බණ කියනවා, එහෙම හාමුදුරුවන්ටත් එහෙම කතා කරනවා. අර කෝටිල හාමුදුරුවෝ කියන්නේ පිටිටක විශාරද ස්වාමීන් වහන්සේ හරියට දක්ෂයි බණ කියනවා. ගෝලේ පන්සිය ගන්න. ගායකයෝ හරියට බණහනයි හරියට. හැබැයි එච්චර ලෝකයා ගරු කරන හඳුරන්නේ බුදුරජාණන් මොකක්ද කියලා කතාවේ. මොකද බුදුසසුන. මොකද ලැජ්ජාවක් තියෙන. හැබැයි ඒ සායනහන්සේට ධර්ම ශාස්ත්‍ර ගෞරවය කල්පනා කරලා දෙයියනේ මෙච්චර මට ලෝකයා මෙච්චර වැඳුම් දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මට කතා කරන්නේ. හරියට කලකිරීම කල්පනා කරනවා. ඇයි මේ? ඒතර සාමින් ශාස්ත්‍ර ගෞරවය අඩුවක් නෑ. අනිවාර්යයෙන් ධර්මාභෝධයේ මුල ශාස්ත්‍රීය ගෞරවය ශ්‍රද්ධාව ඒ අදීන කල්පනා කරලා එයි මට මේ බුදුරජාණන් වහන්සේ මට අහිතකට නෙමෙයි කියන්නේ මොකක් හරි දෙයක් ඒක නිසා අර කියනෝනේ තේමාන්නේ බුදුචාන් වහන්සේ හදාගන්න බැරි කෙනා හැර වචනින් තික්මන කන් හේන පිටන්නේ එහෙම කියනවානේ කටුක දෙයින් හරි දමන්නේ ඒක උදාහරණයක් කියනවා දරුවේ සමහර විට විස දෙයක් හරි නැත්නම් ගල් කැටයක් හරි උගලට දාගත්තොත් නේද? කෑ ගහද්දී හරි උගුරට අපි දාලා හරි අර ගන්න ඒ දරුවට ආදින්නේ. අඬද්දී ගන්නවා නේ අඬද්දී අඬනකොට නුගමින්නේ මොකද ඊට දරුවට ආදරේ නම් ගන්නන්නේ. අඟුරු ගන්නවා කියලාගේ ආදරේ බොරු එකක්. මාසලා ඉදවමින් හරි එයාට සිදුමත් කරන්න දෙන්නේ කියන්නේ 100 උකට. නේද බෝධිනාම 100 ඇති. ඇයි මට නෑ කල්පනා කරලා මම බැලුවා ඇයි මට මේ බාහිර ලෝකෙක වැඩ කරනවා මගේ පිට මම හදාගන්නේ නැහැ. ඇතුළත බැලුවම මට ධානනේ මාර්ගඵලනේ නේද? මේ මෛත්‍රිය ආදී චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන්නේ ඒව තව දැනගන්නේ. ඒක දකින්න නිසා නේද මට මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන කල්පනා වුණා මේ වැඩ කරගෙන ඉඳලා යන්නේ නැහැ නම් මම දැන් මගේ කටයුත්ත කරන්න ඕනේ කියලා උන්වහන්සේ අර කරපු සාසන වැඩනවා කියලා උන්වහන්සේ කියයි. උඹලින්ම මේ මගේ කටයුතු කරන මම ආයෙත් මේ වැඩ ටික කරනවා කියලා හිතාගෙන. හැබැයි ගියාට තමන්ගේ වැඩේ කරන්න ගියුත් නෑ 30 අවුරුද්දක් කිසි මහන්සි නාලු දෙනවන්නේ මාර්ගඵල ලැබුවා. ලැබුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දක්වන මේ සායනාවේ සාතන හතකම මේ විදිහට කරනවා. අපිට ගෙවුන් සාතන හතකම ත්‍රිපිටකය. හැමදාම මම කියන ගෝලයක් නෙවෙයි. කවදාවත් කරගත්තේ නැද්දී තමන් කටයුතු කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ අර එක්ක වචනේ තියෙන අවවාදයේ තියෙන බරපතල නැචින් බයින සංවේගවත්න කලකිරීම ඉන්වන්ති ඒ පං සංවේගීම තියෙනවා නිද්දි ධාවන සාම ධර්ම අවබෝධය. ආසන හතක අකණ්ඩව කරගන්න දෙවිවිස දී කරගන්නට අර බුදුසසුන වහන්සේලා අනේ කෙනෙක් එනං වැඩිචි ගුරුවරයෙ එහෙම සංඝාසනමක් අපේ ශාස්ත්‍රුන් වහන්සේනමක් ඒ ප්‍රබලයෙන් වචනයක් උත්තර හිතන්නේ කොච්චර කීකරු වෙනවද ඒ කීකරුකම මේ ශාසනයේ තියෙන ඵල නෙලා ගන්න තියෙන උතුම්ම අවිය උතුම්ම ශක්තිය තමයි මේ ශාසනයේ නිහිතමානී කීකරු බව සම්මේශීලී බව අව අවවාදක්ෂම භාවය කියන්නේ හදන්නේ මානිය වැඩි නම් අවවාද පිළිගන්නේ නැත්නම් මේ ඒව එයාට ධර්ම අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ කියන එක දේශනා කරන නිසා එහෙම කෙනා ආදියට ගුරුවරුන්ගේ අවවාද ලැබෙන්නේ නැහැ. වෛද්‍යයන්ගේ අවවාද ලැබෙන්නේ නැහැ කිව්වට වැඩක් නෑ පිළිගන්නේ. එයා මේ ශාසනය හරියට මරලා දාපු කෙනෙක්වගේ. මරලා දාපු කෙනෙක්. මේ කිසි වැඩක් නෑ. කෙනෙක් දැක්කත් එහෙම ගන්නට අවවාදයක් කරනවා. වරදක් කියන්නේ. එන්නලා දෙනවන්නේ. එයා පිළිගන්නේ නැහැ. එහෙනම් අපි නිතර ප්‍රාර්ථනා කරන දෙයක් මොනවද කවුරු හරි මගේ අඩුපාඩුවක් තියෙනවා. හරි ගෞරවයෙන් පිළිගන්න. එහෙනම් මට හැදෙන්නේ නැහැ. අනිත් අය ඇසුරු කරනවා. කියලා තියෙනවා කියලා මේ ශාසනය මතන්තකවල මට වර්ධකයක් කියන්නේ. අඩුපාඩුවක් දැක්කොත් කියන මට ඒක සකස් කරගන්න ලොකු උමනාවක් තියෙනවා. හැදෙන්න ඕනේ. එහෙනම් අපි හැදෙන්න කොච්චර දේවල් තියෙනවද? ඇයි අපේ ජීවිතේ තියෙනවද නැත්නම් අපිට මේ විදිහ අත්දැකීම් කොච්චර අපි ලබා ගන්න දේවල් අපිට වැරදි සිතන අපි හදාගන්න නිසා ඒවෙන් අනු පාඩමක් ඉගෙන ගන්න අතීතේ අතාරින්න පුරුදු වෙනවා. අනාගත මහ ගොඩක් ප්‍රාර්ථනා බලාපොරොත්තු පුඩ ධානයෙන් වගේ ඒක දැනෙන්න පුළුවන් ඒකට ප්‍රාර්ථනා වුණා. මේක හිතකෝටත් අපරාධනේ. පැතිසි ගැට ගනිමින් ගැට ගනිමින් කොහොමද දවල් තිස්සේ හිත හිතයි මහබ හිත නෑනේ. බලන්න මේක හිත පුඩු වෙන්නේ. ඉස්සරනේ මේ විදිහට නෑ. නෑනේ. එහෙනම් අපි අද කරන්න ඕන ටික ගැන හිතලා සාර්ථක වෙනවා. මම සාර්ථක වෙනවා. ඒක මම සාර්ථක. අජ්ජේව කිච්චනවා. අද කරන්නේ හිත දෙවි. කොහොම ඒ කරන්නේ අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙනවාද කරන්නේ. සමාව වේදන් කරන්නේ. අවුරුද්දක් වෙන වෙලෙම අලුත් අවුරුද්දේ නම් මේ දේවල් කරනවා කියලා හිතන්නේ. උපන්දිනයක් වෙනකොට හිතන්නේ මම උපන්දිනයෙන් පස්සේවත් මේ අවුරුදු 50න් පස්සේවත් මේ දේ කරනවා. එහෙම කිය කියන්නේ අනාගතය. ඒකට එහෙම අනාගත දවසක් කියන්නේ. ඒනම් සාර්ථක පුද්ගලයෙක් වෙනවා කියන්නේ ඔය හිතනීම. ඒ පාස්නාව තේරෙනවා කියන්නේ මේ මොහොත කරන්නේ මේ භාවනා කරගෙන සීල් පුරණේම ප්‍රතිපත්ති පුරණ දේවල් වන භාවනා ගුණ කරන්න ඕන කියන දේවල් හැම දෙයක්ම දිනන අපිට කියන්නේ ඒ තත්තරේ නිනිමේ කියන කියන්නේ චිත්තක්ෂණය කියලා. ඒක මනින්න බෑ ඒක තත්තර විනිත්තු වෙන. ඒකත් හරි පාස්. අන්න ඒ මොහොතේ අප්‍රමාදී වෙන්න එතකොට අපේ අතීතය සාර්ථකයි. ඉස්සරහට එළමෙන කාලයන් විත් අනිවාර්යයෙන්ම වර්තමානයේ තියෙනවා. ඒ නිසා වර්තමානයේක තමයි. ඒක ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට ඒක ලොක් අපිට ඉස්සරහමවත් හරි ඊළඟ පැයක් සාර්ථක වෙනවා. ඒක දවසක් සාර්ථක වෙනවා. ඊළඟ අවුරුද්ද සාර්ථක වෙනවා. ඒ ටික කරගෙන ගියේ නම් අනිවාර්යෙන් ඊළඟ භවය සාර්ථක. මේ මොහොත අසාර්ථක වෙච්ච කෙනා ඊළඟ මොහොතත් අසාර්ථකයි. මොකක්ද? එනිදි හරි සාර්ථක වුණොත් ඉස්සරහට යනවා. නැතිනම් කවදා වගේ ඊළඟ දවසක් එන ඊළඟ අවුරුද්දක් එන ඊළඟ භවයක් එන්නේ. උන්වයේ න්‍යායෙන් මනින්නකෝ කෙනෙක් අර ආදාස කරන්නේ. මේ වැඩ පිළිමෙන් කරනවා නම් එයා අරව ඒකාන්තයෙන් සාර්ථක බුද්ධියේ මෙතනදී අසාර්ථක නම් එයා සාර්ථක වෙනවා. ඒකෙන් හරියට සීලයට ආව කියන්නේ ඒක තමයි සීලයට ආව නම් එයා අනිවාර්යයෙන්ම කියනවානේ මුලානෝම මරණයක්. සීමුලානෝම සාර්ථක මරණයක් ඇති වෙනවා නම් ඇති වෙන්න නම් එයා අන්න ඒ සිහිනුවන පවත්වන්න ඕනේ අවබෝධය ඇති වෙන්න ඕනේ. ඉතින් දේව පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ සාවාද අනුශාසනා කළේ ආතීතය අතහරින කෙනෙක්. අනාගත බලාපොරොත්තු දැඩි උපායන් තියාගන්න එපා. මේ දැන් දේ සාර්ථක වන වර්තමානයේ මුණ දෙන්න ඔබ සාර්ථක වෙනවා. ඔබ වැහැරෙන්නේ නෑ. ඔබ වර්ණ ප්‍රසාදයෙන් දුක සාර්ථක පුද්ගලයෙක් වෙනවා කියව. ඔබ ජීවිත පරමාර්ථය ඉෂ්ට කරගත්ත මේ ලෝකයේ කලෙවිත්ෙහි කටයුත්තෙහි සාර්ථක වූ පුද්ගලයෙක් වෙනවා. ඒකයි කියන්නේ රහස. භික්ෂු වහන්සේ නමගේ ජීවිත කතාවකුත් එක්ක අර ඒ භික්ෂු ජීවිතය තුළ තියෙන ගුණත් එකතු කරලා අපිට ලොකු බණක් අරන්‍ය සූත්‍රයෙන් කියනවා නේද? නිසා මෙන්න මේ ධර්ම කාරණා ටික තමයි මේ දේශනාවට ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒක නිසා ඔබ යම් සාරාංශයක් මා මේ කියපු කරුණු ටිකත් එක්ක ප්‍රකාශ කරගත්තොත් නැවත සීගීමක් ඇතිව සංක්ෂේපයක් ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා කරේ අර දිව්‍ය පුත්‍රයන් ප්‍රශ්න ඒකයි. ඇයි අඩු ආහාරයක් ගන්න විසුණු වහන්සේලා ලස්සන ප්‍රියමනාප වර්ණ ප්‍රසාදයෙන් වාසය කරනවා. ඒකට රහස කියේ නම් ආහාරය නෙමෙයි කොහේද ඒක. මනසේ ආහාරය. එහෙනම් අපි මනසට හොඳ ආහාර දෙන්න. එනවා. මොනවද මනස? මෛත්‍රිය සකස් වෙනවා. රාගාදී කෙලෙස් අඩු වෙනවා. අකුසල ධර්ම, පාප ධර්ම නිරහස් වෙනවා. කුසල ධර්ම වලින් පෝෂණය වෙන ආධ්‍යාත්මික සාර්ථක කරගන්න අලෝභ දසම් අමෝහ විසස්සිතී විසස් චේතන උසස් වූ කුසල කර්ම සීල සමාධි ප්‍රඥාදී ഘോഷණය වුණොත් අන්‍යයන් අඩුව ආහාරයකින් යැතිලා වාක් සාර්ථක සතුටින් ඉන්න පුළුවන් හොඳ චරිතය සලස්වා ගන්න පුළුවන් කියන කාරණය. ඉතින් මේක අපිට හොඳ දෙයක් බාහිර දේවල් අර බාහිර ආහාර වලට වඩා එනම් අපි ජීවිතේ අර ශරීරයෙන් ලබා දෙන ව්‍යායාම ආදී දේවල් වලට වඩා වෙනත් පෝෂදායක දේවල් වලට වඩා මිනිසින් උපදින රූප වැඩක්. එහෙනම් අපි ඒකට නිවැරදි නිරෝගී මනසක් පවත්වනවා. එහෙනම් නිරෝගී මනසක් පවත්වන්න අපි මොනවද දියුණු කරන්නේ? සම්මාය, සීලය, ප්‍රඥාව, අවබෝධය, සමාධි, ප්‍රඥාදී. ඒ ටික ඇති කරගත්තොත් වෙනවා. ඒ ජීවිතේ ජීවන ලක්ෂණය. පුංචි ආහාරයකින් යැපෙන ලස්සන වෙලා ඉන්න පුළුවන් කියන එක තමයි ඉතින් කියන්නේ. ඒක නිසා ඔබ යන ආමක් මේකෙන් අරගෙන ජීවිතයක් හදාස් කරගන්න මහන්සි ගන්න සාර්ථක සිද්ධියක් වෙන්නට මේ අරඤ්‍ය සූත්‍රය ඇතුළත් මේ ධර්ම කාරණා ටික උඩට අත්දැකක් වේවා පිටක් වේවා උඩටත් ඒකාම සාර්ථක ප්‍රියමනාප ප්‍රියකරු ඉඳ ජීවිතය මේ ධර්ම කාරණා පිළිසරණ වෙනවා උතුම් ධර්මාභෝධයෙන් සම්පී සසරෙන් මිදෙන්නට මේ තියෙන කාරණාවක් වේවා අදිෂ්ඨානය ඇති කරගනිමින් අපි දෙවියන්ට දෙනුනොත් සාපවත් ජීවදාලි සියලුම මහා සංඝරත්නයේ පින්කෙත් අනුමෝදන් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමත් සෙත් ප්‍රාර්ථනා කිරීම වශයෙන් සිතුන් තිබෙනා සහ ලේදීවරු තිබෙනාටත් ඔවුන්ගේ දරුවන් හතර දෙනාටත් ඊටාම සාර්ථක යහපත් ජීවිත පිණිසේ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් යහපත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම පෞද්ගලිකාවේ කාර්ය මණ්ඩලවල හැම දිනකම මේ උතුම් සත්‍යයෙන් කටයුතු කරන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව. මම යදී වැඩි මව්පියන්ට මව්පිය පූජාවක් දීදී ගාව සේවා මේ උතුම් ගුණ තම ගුරුවරුන්ගේ ගුරු පූජාවක් වේවා. අප හැමද පාරමිතා පිනක් වේවා. අපි හැමෝටම මේ ජරා ව්‍යාධි මරණ දුකින් මිදන් සිටින චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නම මේ මහා පින්කම හේතු වාසනා වේවා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමයිතික පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරන් රක්ඛන්තු මේ දරුවා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදහති සාදු සාදු සාදු සද්ධර්ම දේශනාව දේශනා කළ දේශකයන් වහන්සේ ගාල්ල කොට්ටව ශ්‍රී නාගාරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය මඩ කුඹුරේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ දේශකයන් වහන්සේ සිදු කරන ශාසනික ආගමික සේවාවන් තවදුරටත් බොහෝ කලක් සිදු කරන්නට දේශකයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අප සැම සාදු කරනවා ප්‍රාර්ථනා කරමු